ප්‍රස්තාවනාව නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝත්පාදයේ වැනි උතුම් කාලයක් ලබාගත් තනත්තා විසින් කරගත යුතු නියම පින්කම භාවනාවයි. එහෙයින්ම මේ කාලයේ භාවනාව ගැන නොඑක් විදිහේ කතාත් විසිතුරු සිතිවිලිත් පැවැත්වීම අතිශයින් සුදුසුසේ සලකමු. භාවනාව වැනි निराமிස පින්කම් වලට සිත නැමෙන්නේද බලවත් උපකාරක ප්‍රත්‍යයන්ගේ මෙහෙයීම් වීමකිනි. එයද අතිශය දුර්ලභ සිදුවීමකි. එහෙයින් මහජනයා තුල පවත්නා ඒ හොඳ වාසනාවත් හැඟීම බිඳ දැමීමට හෝ යටපත් කිරීමට උත්සාහ කළ යුතු නොවේ. එය වැඩෙන ලෙසට කතා කළ යුතුය. භාවනාව නම් සිත කිලිටි කරනා රාගාදී පවුන් නසනා සිතුවිලි බව පැරණි උගතුන් පැවසූහ. රාග, ద్వේෂ, මෝහ, මදමාන, මාත්සර්ය ආදී කෙලෙසුන් නිසා සිත කෙලසෙන හැටි ඔබට ප්‍රත්‍යක්ෂ විය යුතුය. කුණුගොඩේ ස්වභාවය තමාගේ අපිරිසුදුකම රැකගැනීමෙන් තමා වසන තැනද කුණු දුගඳ බවට හැරවීමය. එයින් ඒ ස්ථානය නරකට හැරීම සමගම නරක විපාක සලසාලීමද කරන බව ප්‍රසිද්ධය. රාගාදී පව්වල හැටිදේසේය. එයින් නොකිය හැකි තරම් නරක විපාක රසක් සැලසෙයි. මේ ගතිය නසන සිතුවිලි භාවනායයි ඔවුන් කී සැටි කදිමය. පව් නසනා සිතුවිලි වල තවද ශක්තියක් වෙයි. එනම් කුසල් පහල කරනා හැටියයි. සිතවිල්ලකින් පව් නැසෙන්නේ එහි පහල කරගත් කුසල බලවේගේනි. එහෙන් භාවනාවේදී සිදුවිය යුත්තේ අභ්‍යන්තරයේහි කුසල බලවේගය බලවත් වීමයි. කුසල් අතින් සිත දියුණුවට පත්වීමයි. අකුසල් හෝ කුසල් හෝ නොසිතා නිකම්ම සිත තබා ගැනීම භාවනාවක් නොවේයයි කිය යුත්තේ මේ කාරණය අනුවය. භාවනාවකදී පහළ කෙරෙන කුසල් කවරේදැයි නියම අන්දමින් භාවනා කරන්නෙකුට විසඳා දීමට හැකිවිය යුතුය. භාවනාවක් කරගෙන යන කලෙහි වෙනත් කුසලයකට සිත නොනැමෙතොත් ඔහු භාවනා කරන්නේ කුසේ ගණන් නොගත මැනවි. දැන් මේ කතා අතරට මේ කාලයේ භාවනාවකින් ධානයක් මාර්ගයක් ලැබෙන්නේ නැත යන කතාවද ඉදිරියට එයි. භාවනා කරන පක්ෂයෙන් මේට හොඳින් පිළිතුරු සපයා ඇති බව දනිමු. භාවනාවක් කළ තරමින් ධානාදියක් ලැබිය නොහැකි බව සැබෑය. ධානාදිය ධර්මයන් අරමුණු කිරීමට තරම් යමකගේ සිත ඥාන ශක්තිය නැතිනම් ඔහු ඒවා එහි පහල කරගන්නේ කෙසේද? භාවනාවක ප්‍රතිඵල වනාහි කීප ආකාරයකින් සලකා ගන්නට පුළුවන්. ක්‍රමානුකූලව භාවනාවක් පවතහොත් ඔහුට චිත්ත ඒකාග්‍රතාව නොලැබී යන්නේ නැත. ඒ චිත්ත ඒකාග්‍රතාවේ බලයෙන් ඔහුට ඒ ළඟදීම පිරිසුදු හැඟීමක් සිතේ කයේ බලයක් හා සංසිඳීමක් ඒකාන්තයෙන් ලැබෙනවා ඇත. එහි විපාකයේද කාමාවචර වශයෙන් අති විශාලය. දෙවන, තෙවන ආත්ම භව ආදීෙහිදී උදාර විපාකයන් එයින් සැලසෙනු ඇත. භාවනාවක් නැතිව නිකම්ම කල් ගෙවන්නාහට මේ වාසිය ලැබෙන්නේ නැත. ක්‍රමානුකූලව උපදෙස් ලබාගෙන ශාන්ත පරිසරයක බලවත්සේ ඡන්දය පිහිටුවාගෙන භාවනාවක යෙදෙන ත්‍රි හේතුක භව්‍ය පුද්ගලයෙකු හට ධාන ආදියක් නොලැබේයයි කීම ජින චක්‍රයට පහර දීමකි. එයින් ඔහුගේ සිත දුසිරිතට පෙළඹෙයි. ඔහුගේ කතාවත්, කල්පනාවත්, සිතත් මිච්ඡා වාචා, මිච්ඡා සංකප්ප, මිච්ඡා දිට්ඨි වන හේයින් ඔහුට මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් පිහිටක්ද නොලැබේය යන බව විශේෂයෙන් සලකා ගත යුතුය. භාවනාවේ මාර්ගය නම් ප්‍රධාන වශයෙන් කයත් සිතත් සුදුසු අන්දමින් තබා ගැනීමේ සංසුන් වැඩපිළිවෙලයි. ඒ සඳහා අවශ්‍ය වන කරුණු රැසකි. ශාන්ත වූ විවේකවත් පරිසරයක් සොයා ගැනීම, චීවරාදී පරිස්කාරයන් පිරිසුදුව තබා ගැනීම, අදිෂ්ඨාන සමාදාන කරගත් සීලය, පසුතැවිල්ලට හේතු වැරදි වලින් තොරවීම, ඉන්ද්‍රිය দমনය, නොපසුබට වීරය, ඡන්දය රත්නත්‍රය ගැන භක්තිය සහජ ඥානය සති සම්පජඤ්‍ය යන මේ ගුණයෝ මනමින් දියුණුවට පත් කර ගත යුතුය වෙයි. ව්‍යායාම ඍතු සේවනාදීන් හා ප්‍රත්‍ය ආහාර ගැනීමෙන්ද නිරෝගීතාව රැකගත යුතුය. මීළඟට නියම ක්‍රමයක් අනුව සිත පවත්වාගෙන යාමේ උදාර කාර්ය ගැන සිතා බලමු. සිත එකම අරමුණු කොට තබා ගැනීමේ භාවනාවේ මූලයයි. මේ ගන්නා අරමුණව ගැන සිත යොදමින් එයින් පහළවන දියුණු වූ නිමිත්තාරම්මණය වර්ධනයෙන් එහි ප්‍රථමාදී ධානසිත පහළ කර ගැනීම සමත භාවනාවේ ප්‍රතිඵලයයි. නීවරණාදීන්ගේ සංසිඳීම මෙහිදී සිත් පරපුරට සැලසෙන යෝධ සැනසෙල්ලකි. එයින් ඔහුට මේ ජීවිතයේදීම කෙලෙසුන් ඉවත් කරගත් සිතින් සැපවත් දිවි පැවැත්මක් සැලසෙන්නේය. මෙය දිවි කෙලවරතෙක් රැකගත්තොත් ඔහුට බඹලොව උපතද නොවරදින්නේය. යම්කිසි විදියකින් අන්තිම දක්වා ඒ ගුණය රැකගත නොහැකි වී නම් උපදවාගත් ගුණයේ කාමාවචර විපාක බලය නොවැරදී දෙවන තුන්වන ආදී භවයන්හිදී විඳ ගැනීමට ලැබිය හැකි විය යුතුය. ඒ භාවනාව අනිත්‍ය ආදී ලක්ෂණ තුන අනුව පංචස්කන්ධයන් පිළිබඳව සැලකීම, විමසීම, නුවණින් දැකීම සිදුවීමේදී එයට විදර්ශනායයි කියනු ලැබේ. මේ විදර්ශනා භාවනාවේද විපාක ඵලයෝ ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙආකාරයකින් ලැබෙන්නාහ. විදර්ශනා භාවනාව නියමයෙන් නිවන් පසක් කර ගැනීම සඳහාම කරනු ලැබේ. නිවන සඳහා වූ මේ භාවනාව බොහෝ කලක් හුරු පුරුදු කළ යුතුය. කථාධිකාර උපනිස්සය සම්පන්න යයි කියනු ලබන්නේ මෙසේ පුරුදු කළ පුද්ගලයන් සඳහාය. මෙසේ මේ විදර්ශනා භාවනාව බෞද්ධ හැමදෙනා විසින්ම පුරුදු කළ යුතු ප්‍රධාන වැඩක් බව දත යුතුය. මේ භාවනා දෙකේදීම මුලදීම මේ කරුණ ටික සලකන්න. 1. සීලය පිරිසිදුව තබා ගැනීම. 2. දස පලිබෝධයන්ගෙන් වෙන්වීම. 3. කලන මිතුරෙකු සොයා ගැනීම. 4. කර්මස්ථානයක් උගැනීම. 5. සුදුසු සෙනසුණක් සොයා ගැනීම. 6. කුඩා පලිබෝධ ඉවත් කර ගැනීම. 7. සම්පජඤ්‍ය ආධ්‍යාසතාව 8. නොපසුබස්නා වීරිය 9. ශ්‍රද්ධා සංවේගයන් පහළ කර ගැනීම 10 ජීවිත පරිත්‍යාගයෙන් එහි යෙදීම බුද්ධානුස්සති භාවනා මෙත්තා භාවනා කායගත සති භාවනා මරණානුස්සති භාවනා යන මේ භාවනා හතර ඇසුරෙන් චිත්ත දමණය චිත්ත සමතය සලසා ගත යුතුය ඒ අනුව සිත තුළ නිතර බලපවත්නා ඇලීම් ගැටීම් ආදිය සංසිඳුවා ගත හැකි වනු ඇත. මේවා සංසිඳුවා ගැනීමට නම් එහි ආදීනවය පටික්කුල භාවය හෝ හොඳින් සලකා බලා එය දුරලීමට සිත යෙදී යුතුය. මෙසේ නොවී නම් භාවනා කරගෙන යන අවස්ථාවෙහිදී අතරින් පතර මේ කෙලෙස් පහළ වීමෙන් භාවනාව නවතින්නට ඉඩ තිබේ. මෙසේ සිත සකස් කරගෙන ධර්ම පක්ෂයේහි ප්‍රබෝධයත් අධර්ම පක්ෂයේහි හැකිලීමත් ඔබේ සිතේ දැහැමි බලය තරකොට ගත් తත්වය විය යුතුය. විශේෂයෙන් මෙහි පහත සඳහන් ආජ්‍යාසය ෂට්කය දෙස නුවණ යොදන්න. ච ආජ්‍යාසයෝ බෝධිසත්තා බෝධි පරියපාපකාය සංවත්තන්ති ආද්‍යාස 6කින් සමන්විත බෝධිසත්වයෝ ලෝකෝත්තර මාර්ග ඥානය මුහු කිරීම සඳහා පවත්නාහ. ඔහු මෙසේ වෙති. 1. පංචකාමේහි හෝ ගිහිව විසීමේහි දොස් දක්නා බෝසත්හු නෙක්ඛම්මේහි අදහස් ඇතිවේයි. 2. ලෝභේහි දොස් දක්නා බෝසත්හු අලෝභ අදහස් ඇතිවේයි. 3. ද්වේෂේහි දොස් දක්නා බෝසත්හු අද්වේෂ අදහස් ඇති වෙති. 4. මෝහයෙහි දොස් දක්නා බෝසත්හු අමෝහ අදහස් ඇති වෙති. 5. සංගනිකායෙහි දොස් දක්නා බෝසත්හු පවිවේක අදහස් ඇති වෙති. 6. තුන්වැදෑරුම් භවයන්හි පංචවිධ ගතීන්හි දොස් දක්නා බෝසත්හු නිස්සරණ පිළිබඳ අදහස් ඇති වෙති. භාවනාවේ යථාර්ථය මේ අදහස් 6 සපුරා ගැනීමය. එහෙයින් එහි යෙදෙන්නා මෙහි දැක් වූ අදහස් 6හි ස්ථීරව පිහිටා එහි යෙදිය යුතුය. මෙය නොසලකා හැර බාහිර වූ අදහස් හෝ අදහස් කීපයක් මුදුන්පත් කර ගැනීමේ අදහසින් භාවනාවේ යෙදතොත් ඒ නොහුට පීඩාවට පත්වීමට ඉඩ තිබෙයි. ඔහුගේ සිතද හැඟී ගන්නවා ඇත. නිසි පරිදි පවත්වා ගත නොහේයි. ඇතැම් විට එයින් වැරදි ලෙසින් භාවනාකාරය ගැන හැඟීම් පහළ කර ගැනීමටද හේතු වෙනවා ඇත. එයින් දෙලොවින්ම පිරිහීම සිදුවේයි. භාවනාවේ යෙදෙන්නා පතිරූප දේශය මනමින් තේරුම්ගෙන එහි අභිරුචිය පවත්වා ගත යුතුය. කලන මිතුරන් හොඳින් හඳුනාගෙන එබඳු උතුමන් ආදරයෙන් ඇසුරු කිරීමට පුරුදු විය යුතුය. අයෝනිසෝ මානසිකාරයත් එහි යෙදෙන්න වුණොත් සියුම් ලෙස තේරුම්ගෙන ඒ දෙකොටසටම වසවිසක්සේ දුරු කළ යුතුය. යෝනිසෝ මානසිකාරයත් එයින් යුත් පුද්ගලයනුත් ගුරු වේශයෙන් ඇසුරෙහි තබා ගත යුතුය. ලෝභ, ద్వේෂ, මෝහ, මාන, ඊර්ෂ්‍යා, මාත්සර්ය යන මේ ක්ලේශයන් හරිහැටි තේරුම් ගන්න. මේවාට යට වූ සිත අඳුරුයි. නුවණ මතුවීමට එහි ඉඩ කඩ නැත. මේවාට යට වී වස්තු తත්වය තේරුම් ගත නොහැකිව ඉඳුරන් පිනවන්නට යන්නා විපත් මගක ගමන් කරයි. ඔහුට සනසිල්ල ඈතය. මේ පුරුදු බලපෑමෙන් නොසිතූ අන්දමේ විපත්වලට මඟ පෑදෙයි. වහාම යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න. මේ භාවනා උපදේශයන් මෙහි කැටිකොට දක්වනු ලබන්නේ නොයෙක් විට පහළ වූ නොයෙක් විදිහේ අත්දැකීම් අනුවය. එහෙයින් මුලින් සඳහන් කරන ලද්ද යලිත් සඳහන් වීමටද ඉඩ තිබෙයි. එසේම එකම අදහස දෙවිදියකින් ඉදිරිපත් වීමටද ඉඩ තිබේ. මුලදී සඳහන් කළ යුත්ත පසුවටත් පසුව සඳහන් කළ යුත්ත මුලදීට යෙදෙන්නටත් ඉඩ තිබේ. මේ පොතේ 108 වෙනි පිටුවෙහි විදර්ශනා තුන් වර්ගයක් දක්වන ලද්දේ සාමාන්‍ය ක්‍රමයේ සලකාගෙනයි. විශේෂ වශයෙන් තවත් ක්‍රම දෙකක්ද දැක්විය හැකිය. දීඝනිකාය ටීකාවේ 192 පිටුවේහි විදර්ශනාවේ යෙදෙන පුද්ගලයන්ගේ ප්‍රභේදය අනුව විදර්ශනාව තුන් වැදෑරුම් වෙයි. මහා බෝධිසත්වවරුන්ගේ විදර්ශනාව, පච්චේක බෝධිසත්වවරුන්ගේ විදර්ශනාව, සෙසු ශ්‍රාවක බෝධිසත්වවරුන්ගේ විදර්ශනාව යනුවෙනි. මෙහි දක්වන ලද්දේ ශ්‍රාවක බෝධිසත්වවරුන්ගේ මුල් දෙපක්ෂයේත් සාධාරණව ලැබෙන ක්‍රමයන් බව සැලකිය යුතුය. විසුද්ධි මග්ගයේ පලිබෝධ 10ක් පෙන්නා එහි ඊතා පැහැදිලි විවරණයක්ද පෙන්වූ බව ප්‍රසිද්ධය. මෙහි 이르දි පරිබෝධය වෙනුවට කීර්ති පලිබෝධය කුද්දක පාට අට කතාවේ එන්නේ එක්තරා විමර්ශනයක් මත විය යුතුය. විසුද්ධි මග්ගයේම අගදී සාපන විපස්සනාය පලිබෝධෝ හෝති න පන සමාධිස්ස සමාධින් පත්වා පත්තබ්බකෝ තස්මා විපස්සනත්තිකේන ඉද්දි පලිබෝධෝ උපච්චිත්ති තබ්බෝ ඊතරේන අවශේෂෝ යයි එය සිය විමසුමටම වාජනය කරන ලදී මේ කියන ලද පලිබෝධ 10 පිළිබඳ කතාව පෙළෙහි පිළිවෙලින් දක්නට නොලැබුණේය. චූල නිද්දේශයේ 484 වෙනි පිටුවේහි සෝපච්චේක බුද්ධෝ සබ්බං ගාරවාස පලිබෝධං චින්දිත්වා පුත්තදාර පලිබෝධං චින්දිත්වා සන්නිදි පලිබෝධං චින්දිත්වා යනුවෙන් පලිබෝධ කීපයක් දක්වන ලද බව පෙනේ. නැති ප්‍රකරණයෙහි පලිබෝධයක් දක්වා ඇතද එහි මේ අදහස නැත. එහෙත් මිලින්ද පඥේහි නවවෙනි පිටුවෙහි කේස පලිබෝධ 16ක් දක්වා ඇත. මෙසේ හේයින් මේ සම්පූර්ණ පලිබෝධ කතාව පුරාණ ආචාර්යවරයන් ඉදිරිපත් කළ භාවනා මාර්ගයට උපකාර පිළිවෙත් මගක් බව සාදරව සිතට ගත යුතු වෙයි. මේ පලිබෝධයන්ගෙන් මිදෙන හැටි මනවින් විසුද්ධි මාර්ගයේම දක්වන ලදී. මේන් සම්පූර්ණයෙන් මිදී ගත්තහොට අවසානයේ තෙක් සොකීය භාවනා වැඩපිළිවෙල පහසුවෙන්ද නොනවත්වාද කරගෙන යා හැකි වනු ඇත. සුළු වශයෙන් භාවනාව කරන්නෙකු හටද උපනිශ්‍රේ සම්පන්න දියුණු පුද්ගලයෙකු හටද මේ පලිබෝධ අතරෙහිම රැඳීගෙන වෙසමින්ම ස්වකීය භාවනාකාරය මුදුන්පත් කරගත හැකිවනු ඇත. එහෙයින් මේ කියන ලද පලිබෝධයන් මගහරවා ගත නොහැකියයි සිතමින් භාවනාකාරය නවත්වාලිය යුතු නොවේ. අද අපට ලැබී ඇති ෂණ සම්පත්තිය ඊතා දුර්ලභ බව සලකා ඒ නියම ප්‍රයෝජන ගැනීමට උනන්දු විය යුතුය. මේ පලිබෝධයන්ගෙන් මිදීම මෙන්ම තම ඇසුරට ලැබෙන දුබල වූ නියම පිළිවෙත් මග නොදත් උපදෙස් දෙන්නන්ගෙන් බේරීමටද තදින් සිතට ගත යුතුය. එසේම සුදුසු උපදෙස් දෙන නියම කලණක මිතුරෙකු සොයා ගැනීමටද නුවණ යොදා උත්සාහ ගත යුතුය. භාවනාමය වූ ඊතා පිරිසිදු උසස් කාර්යයක් සඳහා උපදෙස් ගැනීමට සුදුසු තරමේ පුද්ගලයෙකු සොයා ගැනීම පහසු නැත. නවන්න රූපේන නරෝ සුජානෝ නවිශේෂේ ඉත්තර දස්සනේන සොසඤ්ඤතානං හි ව්‍යංජනේන අසඤ්ඤතා ලෝක මිමං චරಂತಿ යන්නෙන් වදාළ පරිදි හැඩහුරුව අනුව පුද්ගලයා හැඳින ගැනීම පහසු නැත. දුටු පමණින් විශ්වාසය තිබිය යුතු නැත. කවර හේඳ ඊතා උසස් සංයමයෙන් හැඩහුරුවගත් අසංයතයෝ මේ ලෝකෙහි වාසය කරති. එහෙයිනි. භාවනාව මනමින් පුරුදු කළ භාවනාවට අදාළ ධර්මයන් පිළිබඳ තේරුමක් ඇති පුද්ගලයෙකු සොයාගෙන ඒ මගින් නිසි උපදෙස් ලැබමින් සුදුසු පරිසරයක වෙසමින් භාවනාවේ යෙදීමට ලැබෙතොත් එය ඊතා උසස් ලාභයකි. උපදෙස් දෙන්නෙකු ලැබගත නොහැකි වුවත් නිකම් නොසිට පොතපතින් වුවද කරුණු තේරුම් කරගෙන භාවනා මානසිකාරයේ යෙදීම හොඳය. ගුරුවරයෙකුගෙන් උපදෙස් ලැබමින් හෝ එසේ නැතිව හෝ භාවනාවේ යෙදෙන්නා තමන්ගේ භාවනා තතු අනුන්හට කියන්නට යාම හානිකරය. භාවනා මානසිකාරයක නිසි අන්දමින් යෙදුනා වූද භාවනාව වරද්දා ගත්තා වූද බොහෝ දෙනා තමාගේ නොදත්කම් තේරුම් නොගෙන තමන්ගේ දැනීම හෝ නොදැනීම පමණින් සියල්ල ප්‍රමාණ කරගෙන අනුන්හට උපදෙස් දීමට මහා කරුණාව දක්වන හැටිද පෙනෙයි. එබඳු පුද්ගලයන්ගේ මුලාවේ හෙළන කතාවන් නිසා ඒවාට ඇහුම්කන් දීමෙන් බොහෝ දෙනා භාවනාකාරයෙන් පිරිහි ගිය අවස්ථා අපට දැනගන්නට ලැබී ඇත. එහින් භාවනාවේ යෙදෙන්නා තමන්ගේ භාවනා මානසිකාරයේ තතු අනුන් ඉදිරියේ කියාපෑමට නොයා යුතුය. කල්යාණ මිත්‍ර සම්පත්තියත් යෝනිසෝ මානසිකාරයත් භාවනා මානසිකාරයේ යෙදෙන්න වුණ හට ඊතා ප්‍රයෝජනවත් බව විශේෂයෙන් සලකා ගත යුතුය. මීට වර්ෂ කීපයකට පෙර සප්ත විසුද්ධි හා විදර්ශනා ඥාන නමින් කුඩා පොතක් මෙම නිස්සාරණ වනයෙන් නිකුත් කිරීමට සිදුවිය. එය සැපයුණේ සමත විදර්ශනා භාවනාවන් බොහෝ දුරට දියුණු බවට පත්කරගත් යෝගාවචරයන් සඳහාය. එම කුඩා පොත පිළිගත් ගුණවත් නැනවත් වැඩිහිටි පිරිස භාවනා ආරම්භයේදී මීට මුලින් භාවනා පිළිබඳව දතියුතු කරුණු අන්තර්ගත පොතක් සැපයනවා නම් මැනවයි කියන්නට වූහ. ඒ හැම පින්වතුන්ගේම අදහස සපුරාලීම සඳහා මේ පොත සැපයුණු බව කිව හැකිය. විශේෂයෙන් මෙබඳු භාවනාමය වැඩපිළිවෙලක් නිර්වුල්ව ගෙන යාම සඳහා මාව පෙරමුණු කරගත් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සමුප්පාදක පූජ්‍ය පඬිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මහා ස්තවීරයන් වහන්සේ මෙහිලා කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුය. උන්වහන්සේ ඇතුළු ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමයේ කල්යාණ ආද්‍යාශය ඇති සියලුම සබ්‍රාහ්මචාරීන් වහන්සේලාගේ ලෝතුරු පැතුම් සපිරේවා. මේ පොත සකස් කිරීම සඳහා අප හිතවත් ශිෂ්‍ය බොහෝ දෙනෙකුගේ උපකාරය ලැබුණු බවත් ඒ හැමදෙනා ඇතුළු දෙවියන් සහිත ලෝකයාට අමාමහ නිවන් සැනසීම ලැබේවායි ිත සිතින් පතමු. සතන් සමාගමෝ හෝතු. මෙයට සසුන් හිතති මාතර ශ්‍රී ඥානාරාම ස්තවීර නිස්සරණ වනය මීතිරිගල බුද්ධ වර්ෂ 2526 විවහාර්ෂ වර්ෂ 1982 දෙසැම්බර් 11